ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ දාවල විමල විහාරාධිපති අමරපුර පාර්ශවයේ සල්පිටිකෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද බැරගම්ම විමල ධම්ම ස්වාමීන් වහන්සේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුක්තයේ අවස්ථා පරයය සූත්‍රයයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුකූලව අපට පැහැදිලි කර දෙන්නේ. මේක ටික වෙලාවකට කලින් බෙම්මුල්ල බණ්ඩාර පටවල අංක 109 ලිපිනේ සිට පැමිණුණු WP දමයන්ති රේණුකා මහත්මිය දැහත් පට්ටියක් පිළිගන්නවා ගරුතර මහා සංඝරත්නයට ඊටමත් ගෞරවයෙන් ආරාධනා කර සිටියා. මද නමස්කාර පූර්ව ආරාධනා කරනවා අතිපූජ්‍ය දරගම විමල ධම්ම ස්වාමින්වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुक्तदम् दम्मः सवनकालो अयम् वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාද් සාද් සාද් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අයං උච්චතාවසෝ භික්ඛු රූපාදී වූ සද්ධාදී වූ ගන්ධාදී වූ රසාදී වූ පොට්ටබ්බාදීපූ ධම්මාදීපූ අදීපූ අනදීපූතෝ අදිහෝසි තේ පාපකේ අකුසලී ධම්මේ සංකිලේශිකේ කෝනෝ භවිකේ සාදරේ දුක්ඛේ විපාකේ ආයතින් ජාති ජරා මරණිකේ එවං කෝ ආවුසෝ අනවස්සුතෝ හෝති තී වාසනාවන්ත පින්වතුනි අද සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ වේදනා සංයුත්තේට අයත් අවස්සුත පරියාය සූත්‍රය අද දවසේ මේ පින්වතුන්ට මාර්තුකා වශයෙන් තබාගෙන මෙන්න මේ කාල පරිච්ඡේදයේ තුල දහම් කරුණු ප්‍රමාණයක් විස්තර කරලා දීමට මා බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරෝ මේ සූත්‍ර දේශනාවෙන් බලාපොරොත්තු වුණේ භික්ෂුන් වහන්සේලාගේ මේ තීන විද්දය. එහෙම නැත්නම් කලකම්මැලිකම ඒ වගේම උත්සාහයක් මහන්සියක් නැතිව මේ ජීවිත ගත කිරීම නිසා පැවිදුණේ කුමක් අරමුණු කරගෙන කියලා තේරුම් අරගෙන කොහොමද කටයුතු කරන්නේ කියන එක අවබෝධ කරලා දීමටයි. ඒ නිසා මේ සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාගේ තීන මිද්දේ දුරු කර ගැනීම සඳහා මුගලන් මහරහතන් වහන්සේට බුදුහාමුදුරෝ දේශනා කළා මේ භික්ෂුන් වහන්සේලාට අවවාදයක් අනුශාසනාවක් කරන්න කියලා. ඒ අනුව තමයි මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි මෙන්න මේ සූත්‍ර දේශනාවෙන් ධර්මය දේශනා කළේ. ආ මුලින් දේශනා කළ ගාථා පාඨෙහි සරල අදහස විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අර කරුණාකාරණා සරියුත් හාමුදුරන්ට ප්‍රකාශ කරන්නේ කියලා මතක් කළාම සරියුත් හාමුදුරෝ අර භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි ඔබ වහන්සේලා මේ රූපයට, ශබ්දයට, ගඳ සුවඳට, පහසට, එම වගේම සිටිවිලි වලට ගිජු බවක් තිබුණොත් ඒ ගිජු බව කෙනෙකුට යහපත් ජීවිතයක් ගත කිරීමට සුදුසු වන්නේ නැහැ. ඒ ගිජු බව නැති කරගන්න පුළුවන් නම් එයින් වෙනස් වෙන්න පුළුවන් නම් ඒවාට ප්‍රිය නොකරන්නේද ඒ ගැන යම් හෝ අදහසක් ඇති කර ගන්නේ නැතිව ඒ අකුසල් යම්කිසි කෙනෙක් දුරු කරනවා නම් ඒ පුජ්‍යලයාගේ සමාධිය එහෙම නැත්නම් ඒකාග්‍රතාවය වැඩෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ වගේම ප්‍රඥාවේවත් නිවැරදි නුවණ ඒ පුජ්‍යලයාට පහළ කරගන්න පුළුවන්. ඒ නිසා එහෙම වාසය කරන භික්ෂුවක් තුළ කෙලෙස් මාර එහෙම නැත්නම් ආශාවල් ඇති නොවන විදියට ඒ පුජ්‍යලයාට කටයුතු කරන්න පුළුවන් කියන එක මෙන්න මේ කරුණු කාරණා වලින් මුගලන් හාමුදුරුවෝ අර වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන්නට යෙදුණා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ වගේ අදහස් සිටිවිලි අපේ ජීවිතේට ඇති වෙන්නේ කුමක් නිසාද කියලා කල්පනා කරලා බැලුවොත් පින්වතුනි මේ වගේ සිටිවිලි ඇතිවීමට ප්‍රධානම හේතුව තමයි අපේ මේ පංච ඉන්ද්‍රියන් අපිට দমনය කරගන්නට අපහසු වීම. මේ ඉන්ද්‍රයන් එක එක අරමුණු වලට ගෝචර වීම නිසා තමයි අපිට හැඟීම් කියන දේවල් ආසාවල් කියන දේවල් ඇති වෙන්නේ. ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න මිනිසුන්ගේ අර සාර ධර්ම, ගුණ ධර්ම කියන දේවල් සමාජය තුළ නැති වෙලා යනවා. ඒ නිසා මේ ගුණ ධර්ම දිනු කර ගැනීමට අපිට ගොඩාක් මෙන්න මේ ධර්ම කාරණාවන් තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම මහත් ප්‍රයෝජනයක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාල පරිච්ඡේදය තුල මේ සූත්‍ර දේශනාව දේශනා කරන කාල පරිච්ඡේදය තුල බුදුහාමුදුරෝ වැඩ වාසය කළේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ. මේ නිග්‍රෝධාරාමයේ බුදුහාමුදුරන්ගේ නෑදෑයෝ බුදුරජාණන් වහන්සේට පූජා කරපු ආරාමය. මේ නිග්‍රෝධ කියන වචනේ තේරුම තමයි නුග කියන එක. පාලියෙන් නිග්‍රෝධ කියලා කියන්නේ නුග කියන ඒවට. එතකොට මේ නුග ගස් වලින් යුක්ත ඊටාම රමණීය උයනක් තමයි මේ කිඹුල්වත් පුර තිබිච්ච රජතුමාලාට අයිති මේ උද්‍යානය. ඉතින් බුදුහාමුදුර ඇතුළු 20000ක් මහා සංඝරත්නය තිබුල්වත් පුරට වැඩපු අවස්ථාවේදී ඒ සුද්ධෝදන මහරජතුමා ඇතුළු ඥාතීන් විසින් මේ ආරාමය සකස් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතින් බුදුහාමුදුරෝ මේ ශාක්‍ය ජනපදයේහි නිග්‍රෝධාරාමේ වැඩ සිටියා. ඒ නිග්‍රෝධාරාමේ බුදුහාමුදුරෝ වැඩ ඉන්න අවස්ථාවේදී ශාක්‍ය ජනපදයේ රජදරුවන් සන්තාගාර ශාලාවක් සකස් කරලා මේ සන්තාගාර ශාලාව කියලා කියන්නේ රැස්වීම් ශාලාව. දැන් අපේ පන්සල් වල තියෙන රැස්වීම් ශාලාව හැටියට සලකන්නේ බණ මඩුව. ඒ වගේම රටේ තියෙන රැස්වීම් පවත්වන තැන්. ඒ නිසා පිරිස එකතු වෙන ස්ථානය, සාකච්ඡා කරන ස්ථානය, දේශන පවත්වන ස්ථානය. එතකොට මේ වගේ ශාලාවක් මේ ශාක්‍ය රජදරුවන් සකස් කරලා එය කල්පනා කළා මෙන්න මේ ශාලාව ගෙවදීම එහෙම නැත්නම් මේක විවෘත කිරීමට කවුද අපි සම්බන්ධ කරගන්නේ කවුද එකතු කරගන්නේ කියලා. ඉතින් මේ බොහෝ දෙනාගේ කීම උනේ අපේ ලෞතුරා බුදුජානන් වහන්සේ ඇතුළු භික්ෂගණට ආරාධනා කරලා උන්වහන්සේලා බඩම්මගෙන මේ ශාලාව අපි ගෙවදිලා විවෘත කරමු කියලා ශාක්‍ය රජදරුවන් ඇතුළු පිරිස සාකච්ඡා කළා. කියලා බුදුජානන් වහන්සේට මේ කාරණාව ප්‍රකාශ කරලා ආරාධනා කරාම බුදුජානන් වහන්සේ නිහඬ බවින් ඒ ආරාධනාව පිළිගත්තා. දැන් බුදුහාමුදුරන්ට යම්කිසි ආරාධනාවක් කළොත් බුදුහාමුදුරෝ ඒ ආරාධනාව බාර ගන්නව නම් නිහඬ බවින් උන්වහන්සේ පිළිතුරක් දෙන්නේ නැහැ නිහඬව ඒක ඉවසනවා. එහෙම නැත්නම් උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ ආරාධනාව බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරේ නැහැ. ආරාධනාව බාරගත්තා. බාරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය නිග්‍රෝධාරාමේ සිට සන්තාගාර ශාලාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ නැගෙනහිර පැත්තෙන් ගෙවදිලා උන්වහන්සේ අසුන් ගත්තා. අනිකුත් භික්ෂු සංඝයා වහන්සේලාත් උතුරු දිශාවෙන් ඇතුල් වෙලා මේ සන්තාගාර ශාලාවේ අසුන් ගත්තා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බොහෝ වේලාවක් මේ ශාලාවේ වැඩ සිටිමින් ඒ ශාක්‍ය රජදරුවන්ට අවශ්‍ය අවවාද අනුශාසනා පැවැත්තුවා. දේශනා කළා. එතකොට ඒ රජදරුවන් අර භික්ෂු මහා සංඝරත්නයට අපෝපස්ථාන කරලා දම්පහන් දීලා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවනු අර රජදරුවන් ශ්‍රවණය කරලා සෑබෝ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර ශාක්‍ය රජදරුවන්ට ප්‍රකාශ කරනවා දැන් සෑබෝ වෙලා තියෙන අවස්ථාව ඒ නිසා දැන් භික්ෂුන් වහන්සේලාට විවේක ගැනීමට සුදුසු වෙලාව පැමිණලා තිබෙනවා කියන එක තමයි බුදුහාමුදුරෝ රජදරුවන්ට ප්‍රකාශ කළේ. ඉතින් රජදරුවන් අර ශාලාව බුදුහාමුදුර ඇතුළු මහා සංඝරත්නයට පරිහරණය සඳහා මුලින්ම අවස්ථාව සලසලා දීලා අර රජදරුවන් සීළු දෙනාම බුදුහාමුදුරන්ට මහා සංඝරත්නයට වැඳලා ගරු බුහුමන් දක්වලා තම තමන්ගේ නිවෙස් කරා ගියා. මෙහෙම ගියාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට දැන් මුගලන් හාමුදුරුවෝ කියලා කියන්නේ අගසව් දෙනමකින් වමත් අගසව් වහන්සේ තමයි මුගලන් හාමුදුරුවෝ. ඉතින් මුගලන් හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මට ටිකක් මගේ මේ ශරීරයට වේදනාව දැනෙනවා බොහෝ වෙලාවක් වාඩි වෙලා සිටීම නිසා කුඳුනාරටි ආදී ප්‍රදේශවලට ඒ නිසා මම ටිකක් වේග ගන්නවා ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේට බුදුහාමුදුර ආරාධනා කරනවා මේ සංඝාගාර ශාලාවේ ඉන්න බොහෝ භික්ෂුන් වහන්සේලා තීන මිද්දෙන් යුක්තවයි වාසය කරන්නේ වැඩි උත්සාහයක් නැහැ මහන්සියක් නැහැ ඒ නිසා උන්වහන්සේලාට තීන මිත්‍ය දුරු කර ගැනීම සඳහා වටිනා යමක් මේ මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඇතයි ප්‍රකාශ කරලා බුදුහාමුදුරෝ සන්තාගාර ශාලාවෙන් පිටත් වෙලා ගියා. දැන් ඊට පස්සේ මුගලන් හාමුදුරෝ ධර්ම කතික ආනන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරෝ දන්නවා තමන් වහන්සේ කිය යුතු කාරණිය කුමක්ද කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන දේශනා කරන්න පුළුවන් දෙනමක් තමයි සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ප්‍රඥාලාභීන් වහන්සේලා අතර සරියුත් හාමුදුරුවෝ බොහොම අග්‍රයි එර්ධිමතුන් අතර මුගලන් හාමුදුරුවෝ බොහොම අග්‍රයි දැන් අපේ ගොඩාක් සූත්‍ර දේශනාවල් වල සරියොත් හාමුදුරුවොත් මුගලන් හාමුදුරුවොත් දේශනා කරපු සූත්‍ර දේශනා රාශියක් මේ ත්‍රිපිටකයේ අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේම බොහෝ පිරිසකට උන්වහන්සේලාගෙන් විශාල සේවාවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව කල්පනා කරලා බැලුවම මේවා පිළිබඳව අපිට දීර්ඝ වශයෙන් කරුණුකාරණා කියන්න කාල පරිච්ඡේදයක් නැහැ. මේක ටිකක් දීර්ඝ සූත්‍ර දේශනාවක්. නමුත් අපි මේ කතන්තරය අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන කුමක් පදනම් කරගෙනද මේ ධර්ම කරුණු කියලා දුන්නේ, තේරුම් කළ දුන්නේ කියලා. එදින්දි මුගලන් ආමතුරෝ අර භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මේ ශාසනයේ අපි බොහෝ දෙනෙක් තමන් වහන්සේලාගේ ජීවිතයේ තුල මේ ಗುಣධර්ම කියන දේවල් ඇති කර ගැනීමට නම් අපි මේ ධර්ම මාර්ග කියන දේවල් වලට ගොඩාක් යොමු වෙන්න ඕන. දැන් මේ පින්වතුන් වුණත් මේ දුර බැහැර ඉඳලා මේ ස්ථානයට පැමිණියෙත් ඒ වගේම බොහෝ දෙනෙක් ගෙවල් වල ඉඳගෙනත් දායකත්වයන් බාරගෙනත් මේ ධර්ම දේශනාවන් වලට ශ්‍රවණය කරන්නේ තවත් ශ්‍රාවක පිරිසකට ආන්න ලබා දෙන්නේ මේ ධර්මයේ තියෙන වටිනාකම අවබෝධ කරගත්ත නිසායි. ඒක ලොකු ආනිසංශයක් ලැබෙනවා. මොකද මේ බණ කියන එකත් ලොකු පින්කමක්, බණ අහන එකත් පින්කමක්, ඒ ධර්මකාරණා කියලා දීමත් ඊටාම වටිනවා. ඉතින් ඒ නිසා ගොඩක් හාමුදුරුවෝ බණ කිව්වේ Tamanta කුසල් ලැබෙන නිසා. ශ්‍රාවකයෝ ධර්මදේශනා පැවැත්වුවේ බොහෝ දෙනෙකුට හිතසුව පිණිස. කිසිම ලාභ අපේක්ෂාවක් බලාගෙන බණ කියන්නේ නැහැ. ඒ නිසා අතීතයේ වැඩ හිටපු ගොඩාක් අපේ නායක හාමුදුරුවරු ධර්මදේශනා පැවැත්වුවේ ඇත්තටම ශ්‍රද්ධාවකින්. දායකයන්ගේ ප්‍රඥාව දියුණු කර ගැනීමට. ඒ නිසා උන්වහන්සේලාට ලොකු ඕනකමක් තිබුණා ගම් දනව් වලට ගිහිල්ලා දුප්පත් මිනිස්සුන්ට බණ කිව්වා. මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අද කාලේ වගේ ඒවා ව්‍යාපාර බවට පත් කරගත්තේ නැහැ. දායක පින්වතුන් ඒවා සංවිධානය කරලා ඊටාම හොඳින් ඒ කටයුතු සිද්ධ කළා. ඉතින් මේ ගුවන් විදුලි සංස්ථාව ගත්තාම සදේශීය සේවය මේ රටේ විශාල ධර්ම කතිකයාණන් වහන්සේලා රාශියක් විහි කරපු ඒ වගේම විශාල ධර්ම ප්‍රචාරයක් මේ රට තුල ඇති කරපු ආයතනයක්. ඉතින් ඒ නිසා මෙහින් සිදුවුණු සේවය මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අදත් මේ ආයතන ඒ විදියටම පවත්වාගෙන යන්නේ වෙන කිසිවක් නිසා නොවේයි. එහෙනම් අපගේ ජීවිත තුල මෙන්න මේ ධර්මාලෝකය ඇති කර ගැනීම සඳහා එනිසා මුගලන් හාමුදුරුවෝ අර වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන හැවැත්නි කෙලෙස්වත් දැඩි ආශාව නිසා කැමැත්ත ඇතිවන්න කුමක් නිසාද දැන් අපිට කුමක් නිසාද දැඩි ආශාවක් කැමැත්තක් ඇති වෙන්නේ කියලා අර මුගලන් හාමුදුරුවෝ අර වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා කෙනෙක් මේ ඇසින් රූප දැක සෝතේන සද්ධාන් සුත්වා එතකොට Taman මේ රූප කියන දේවල් දැක්කම ඒවට ලොකු ආශාවල් ඇති වෙනවා. සමහර අය රූපය නිසා මත් වෙනවා. කියන්නේ ලස්සනයි කියලා ලස්සන දැක ගන්න ගොඩාක් විපහැදම් කරනවා. මහන්සි වෙනවා. ඒ නිසා මේ රූපය වෙනස් වෙනවා කියන එක බොහෝ දෙනෙක් තේරුම් ගන්නව අඩුයි. දැන් අපේ ජීවිතේම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් බුදුහාමුදුරුවෝ කේමාට ලබා දුන්නා. කේම කියලා කියන්නේ බොහොම ලස්සන කෙනෙක්. බිම්බිසාර රජතුමාගේ අගබිසවක් ලස්සන නිසා බොහොම මාණයෙන් වාසය කළත් අන්තිමේදී බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ රූපයක් මවලා අර රූපයේ වෙනස් වීම පිළිබඳව සම්පූර්ණයෙන්ම අනිත්‍ය ස්වභාවය පිළිබඳව කේමාට අවබෝධ කරලා දුන්නා. කායගත සතිය පිළිබඳ. අන්තිමේදී කේමාව ඒ රූපය පිළිබඳ තිබිච්ච ඒ තමන්ගේ හැඟීම නැති කරගෙන අන්තිමේදී භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා රහත් තෙරණියක් බවට පත් වුණා. ඒ වගේම රූප නන්දා කියලා අපේ බුදුරජාණන් වහන්සේගේ සහෝදරියක් හිටියා. ප්‍රජාපති ගෝතිමේගේ දියණි කෙනෙක්. ඒ රූපනන්දත් රූපය නිසා මත් වෙච්ච කාන්තාවක්. ඇයටත් මේ ධර්ම කාරණා නිසා යහපතක් සිද්ධ වුණා. ඒ නිසා අපි රූප දැක්කම විවිධ අරමුණු අපේ හිතට එනවා. හොඳ අරමුණු වෙන්නත් පුළුවන් නරක අරමුණු වෙන්නත් පුළුවන්. ඒ අරමුණු නිසා තමයි අපිට කෙලෙස් ඇති වෙන්නේ කෙලෙස් මාර ඇති වෙන්නේ. ඒතර මෙතන මේ කෙලෙස් මාර තමයි අපි දුරු කර ගන්න ඕන. කියන්නේ තීනමිතයෙන් යුක්ත කෙනෙකුට මේවයි ඇලිලා යන්න පුළුවන්. මේ ආශාවල් වලට ගෝචර වෙන්න පුළුවන්. දැන් Tamanටම Tamanගේ හිත හරියට යහපත් අරමුණේ තියාගන්නව නම් ඒ පුජ්‍යලයට පුළුවන් ඒ රූප කොච්චර දැක්කත් ඒ අරමුණ යහපත් අරමුණේ තියාගෙන ඒවා පාලනය කරගන්න. අර දුර්වල පුජ්‍යලයා තමයි ඒ අරමුණ වෙනස් කරගෙන ඒවයි ඇලෙන්නේ. ඒ නිසා මේ ඇලීම කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ඇසින් රූප දැක්කා කියලා ඒ රූප වලට ඇලෙන්න හොඳ නැහැ. ඒකේ හොඳ නරක දෙක තේරුම් අරගෙන වරදින් මිදිලා යහපතේ යෙදෙන්න ඕනේ. එතකොට තමයි කෙනෙකුට යහපතක් වෙන්නේ. එහෙම නැතුව මේ දකින දකින රූපය අරමුණු වශයෙන් අරගෙන ඒවට ගෝචර වෙලා ඒ කුජලයා ඒ යහපත් ජීවිතයක් ගත කරන්නේ නැතුව අයහපත් පැත්තට යොමු වුණොත් එයින් ඒ කුජලයා පරිහානියටපත් වෙනවා. ඒ වගේම ගාහනීන ගන්ධං ගායීත්වා කනින් ශබ්ද ආසා. දැන් කනට නොඑක් විදි ශබ්ද එනවා. දැන් මේ පින්වතුන් උනත් දැන් අපි මේ අහන ශබ්දය යහපත්නේ. එතකොට යහපත් දෙයක් තමයි අපි අහන්නේ. වෙන මොනවත් නෙවෙයි තථාගත බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒ ධර්මය අහනකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්ම මාර්ගයේ අපේ ජීවිතයට අවශ්‍ය ගුණධර්ම දියුණු කරගන්න. සුසුතා ලබතේ පඤ්ඤා එහෙනම් ඇසීමෙන් අපිට ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. ඒක අපි මේ අහන්නේ කටුරු දේවල් නෙවෙයි. හොඳ යහපත් දේවල්. බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මය. මුගලන් හාමුදුරෝ දේශනා කළ ධර්මය. එතකොට මෙන්න මේවා තුලින් අපිට පුළුවන්කම තියෙනවා අන්නේ ධර්ම පැත්තට යොමු කරගත්තාම කණෙන් අහන දේ යහපත් නම් යහපත් දෙයක් නම් එයින් අපිට යහපත් පුජ්‍යලයක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට ජීවාය රසං සායිත්වා දිවෙන් රස විඳ. අපි කල්පනා කරලා බැලුවොත් අපි කන බොන දේවල් පිළිබඳව. දැන් පෞගිය කාල වකවාන තුල බොහෝ දෙනෙක් ඔය කන බොන දේවල් වලට ගිජුව, ගෙවල් වල උයන්නේ නැතිව කඩෙන් කන තත්ත්වයටපත් වුණා. ඒකෙන් කොච්චර අපි කුජ්ජලිය ලෙඩ වුණාද, බොනවන රෝගවලට ගෝචර වුණාද? ඒ නිසා එදිනෙදා තමන්ගේ ජීවිතයට අවශ්‍ය ආහාර පාන ටික අපි මහන්සි වෙලා ඊටාම පිරිසිදුව අපි හදන දේ අපිටම විශ්වාසයිනේ. ඒ විදිහට කටයුතු කරනව නම් කොච්චර අපේ සෞඛ්‍ය සුරක්ෂිතද? එතකොට මේ ආහාරයට ගිජු වුණාම මිනිස්සු ලක්ෂ ගණන් වේදම් කරලා අනවශ්‍ය දේක් රසකාරක දේවල් Tamanගේ ශරීරයට දාගන්න. අපේ මේ ජීවිත රැකුණේ ආරක්ෂා වුණේ මේ කොවිඩ් 19 න් උනත් මෙන්න මේ අපේ ආහාර රටාව නිසා. ඒ නිසා මේ ආහාරයට ගිජු වීම එච්චර හොඳ දෙයක් නෑ. අපිට මේ බෝනවන රෝග රාශියක් ඇති වෙලා තියෙන්නේ අපිට හරියට කට ප්‍රවේශම් කරගන්න බැරි නිසා. අපිට හරියට මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒවා අපිට හරියට රැකගන්න පුළුවන් නම් කොච්චර නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? දැන් අද කාලේ ගත්තොත් එහෙම අද ගොඩක් හාමුදුරුවෝ වුවත් අඩු වයසෙන් අපවත් වෙනවා. පැරණි හාමුදුරුවෝ හැම කෙනෙක්ම වගේ අවුරුදු 80ක් 90ක් ජීවත් වෙලා තමයි උන්වහන්සේලා අපවත් වුනේ. ඒ උන්වහන්සේලාගේ ආහාර රටාව බුද්ධ නියමයන්ට අනුව. නමුත් අද කාලේ අපි ගොඩාක් දායකයෝ මේ රසකාරක ආහාර තමයි දෙන්නේ. ගොඩක් කේටරින් කරන ආහාර තමයි දානවලට දෙන්නේ. ගෙදරවල උයලා පිහලා දෙන්නේ. බොහොම ටික දිනෙක තමයි. ඉතින් ඒ නිසා සමහර ඒ ආහාර නිසා භික්ෂුන් වහන්සේලාත් අද ගොඩාක් ලෙඩු බවට පත් වෙලා තියෙනවා. දායකයොත් එහෙමයි අපිත් එහෙමයි. ඉතින් ඒ නිසා අර දිවට රස දැනෙනකොට ඒ රසේ ගිජු භාවය නිසා අපි ඒවාට ආසාවෙන් යනවා. ඒක කෙලවරක් නැහැ. ඒකෙන් වෙන්නේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් අපි පරිහානියටපත් වෙනවා. ඒ නිසා අර මුගලන් හාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලාට කියනවා මේ දිවට රස දැනුණා කියලා ඒවට ගිජු වෙන්න හොඳ නැහැ. ඒ නිසා ඒවෙන් හැකි තාක් දුරට අපි මිදෙන්න ඕනේ. ආහාරයේ රසය නිසා අපි ඒවට ගිජු වෙලා කටයුතු කළොත් වෙන්නේ මොකද? ඒවෙන් පරිහානියටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ තරම් පරිහානියට යන්න අවශ්‍ය වන්නේ නැහැ. අපි මේ හැම දෙයක් තුළම ඇති කර ගන්න ඕන අන්න අර ಗುಣධර්ම ඕන දෙයක් අපිට පාලනය කරගන්න පුළුවන් නේ. දැන් හිත দমনය කරගත්තනම් Tamanට පුළුවන්කම තියෙනවා මේ පංචේන්ද්‍රය රැක ගන්න ආරක්ෂා කරගන්න වෙනත් අරමුණු වලට යන්න දෙන්නේ නැතිව. ඊළඟට මුගලන් හාමුදුරුව විග්‍රහ කළ දෙනවා කායේන පොට්ටබ්බා පුසිට්වා මේ ශරීරයෙන් පහස විඳ දැන් අපි බොහෝ දෙනෙක් කල්පනා කරලා බැලුවොත් මේ ශරීරයට අපි නිතරම පහස තමයි බලාපොරොත්තු වෙන්නේ සුවෙන් පහසුවෙන් ඉදීම මේ ශරීරෙ දුක් වෙන්න බොහෝ දෙනෙක් කැමති නැහැ දැන් අපි ගොඩාක් ලෙඩ වෙලා තියෙන්නේ ඒකයි දැන් gedara dora වැඩ ටික gedara ඉන්න ටික දෙනාට එකතු වෙලා කරගන්න පුළුවන්. නමුත් කරන්නේ නැහැ. මහන්සි වෙන්නේ නැහැ. වත්ත පිටිය තිබුණට ඒවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒ නිසා අපිට බොහොම වටින දෙයක් තමයි මේ COVID-19න් ඉගෙනගත්ත ලොකු පාඩමක් තමයි මේ නිරෝධාන කාල සීමාව තුල Taman මාස කීපයක් Tamanගේ ගෙවල් වල ඒ ගෙවතු වගාව බොහෝ දෙනෙක් කළා. ඒ කරේ වෙනම කිසිවක් නිසා නොවේ වෙන කරන්න දෙයක් නැති නිසා. හැබැයි ඒක යහපත්. ඒ නිසා අපි ගොඩක් මහන්සි වෙන්න ඕන. උත්සාහවත් වෙන්න ඕන. රටක්වත් දියුණු කරන්න බෑ. අපි මහන්සි වෙන්නේ නැතිව. ඉතින් ඒ නිසා මේ කය වෙහෙසවල වැඩ කරන්න ඕනේ. ඒ වගේම සුව පහසුව තකා කටයුතු කළොත් මේ කය නිරෝගිමත් වෙන්නේ නැහැ. හිතත් ලෙඩ වෙනවා, කයත් ලෙඩ වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ගැටලු මේ සියල්ලක්ම කය ලෙඩවීමට බලපානවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට මේ ගොවිතැන් කරන්නේ කියන එකවත් එහෙම නැත්නම් ව්‍යාපාර කරන්නේ කියන එකවත් අදාළ දෙයක් නෙවෙයි භික්ෂුන් වහන්සේලාට තියෙන්නේ ධර්ම මාර්ගයෙන් දායකයෝ යහපතේ යොදමින් තමන් ප්‍රතිපත්ති පුරමින් කටයුතු කිරීම. මේක ගිහි පැත්තෙන් ගත්තම ගිහි ඇත්තෝ තමන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය යහපත් දේවල් කරන්න ඕන. හොඳ දේවල්. නරක දේවල් කරලා හම්බ කිරීම නෙවෙයි. දැන් පෞගිය කාල වකවාන තුල කල්පනා කරලා බැලුවම මේ අහුවෙන නරක දේවල් ගැන කල්පනා කරලා බැලුවම විශාල පරිහානියක් ඇති වෙලා තියෙනවා. සමහර දරුවෝ මව්පියොත් මේවට සම්බන්ධ වෙලා තියෙනවා. අපේ කාන්තා පක්ෂේ නරක දේවල් වලටපත් වුණ අඩුයි. නමුත් අද බොහෝ දෙනෙක් ඒවට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ශරීරයේ යහපත් දේවල් මිස අයහපත් දේවල් නොකළ යුතුයි. ඒ වගේම මනසා ධම්මං විඤ්ඤාය සිතින් සිටිවිලි වලට. එතකොට අපි යහපත් සිටිවිලි ඇති වෙන්න ඕන. ඒ සිටිවිලි ඇති වුණාම යහපත් කුජලිය බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අර වික්ෂුන් වහන්සේලාට මෙන්න මේ කරුණු කාරණා පිළිබඳ මුගලන් හාමුදුරන් වහන්සේට සිහිපත් කරන්නේ කියලා කිව්වම මුගලන් හාමුදුරුවෝ මෙන්න මේ කරුණු කාරණා ගැන අර භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන ඒ නිසා මේවා තීන මිද්දේ තිබුණොත් අපිට කෙලෙස් වැඩෙනවා ඒ නිසා කවදාවත් මේ කෙලෙස් වලින් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මේ කෙලෙස් මායя කියලා කියන්නේ මායя කියලා කියන්නේ වෙන මොනවත් නෙමෙයි කෙලෙස් මාර ඒ කෙලෙස් මාර ඇති වුණාම තමයි පුජ්‍යලයා පිරීලා යන්නේ පරිහානියටපත් වෙන්නේ ಗುಣධර්ම කියන දේවල් නැති වෙන්නේ ඒ නිසා ඒවා හැකිතා දුරට මෙන්න මේ ශාරීරිය පංච ඉන්ද්‍රියන් ආරක්ෂා කරගෙන යහපත් පුජ්‍යලේක් බවට පත් වෙන්නට උත්සාහවත් වෙන්න. ඒ නිසා තමා තුළ තියෙන කෙලෙස් මාර පරාජය කරන්න පුළුවන් කියලා අර මුගලන් හාමුදුරුවෝ මේ දේශනාව දේශනා කළාම අර භික්ෂුන් වහන්සේලා ඊටාම හොඳින් මේ ධර්මය අහලා ගොඩාක් පැහැදුනා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ශාලාවට වැඩම කළා ශාලාවට වැඩම කළාට පස්සේ බුදුහාමුදුරුව අර විසුණු වහන්සේලාට ප්‍රකාශ කරනවා මුගලන් හාමුදුරුව බොහෝම අර්ථවත් දෙයක් මේ ඇත්තන්ට ප්‍රකාශ කළා ඒ නිසා මේ ධර්මය ඔබ වහන්සේලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ දුක්සහිත සංසාර භවයෙන් ඈතරව ලබන නිවන සාක්ෂාත් කරගන්න ඔබ වහන්සේලා උත්සාහවත් වන්න මේ පැවිදි වුණේ කෙලෙස් ප්‍රහාණය කරන්න ඒ නිසා තීන මිද්දේ නැති කරන්න මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න නිවන පසක් කරගන්න ඒ නිසා ඔබ සෑම දිනාටම ඒ නිවන පසක් කරගන්න මේ ධර්ම අවබෝධයම ලැබේවා කියලා අර බුදුහාමුදුරෝ ප්‍රාර්ථනා කළා වගේම අපිත් ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් හැම දිනාටම මේ සූත්‍ර දේශනාවෙන් ගත හැකි මේ ඉන්ද්‍රියම් පිළිබඳව කරුණු තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ නිසා අපේ තියෙනා වූ තීන මිද්දේ හැකිතාක් දුරට කලකම්මැලිකම් නැති කරගෙන උත්සාහවත්ව අප්‍රමාදීව වීරයවන්තව මේ හැම දෙයක්ම කර්මයෙන් කර්මයෙන් කියලා උත්සාහය අතහරින්නේ නැතිව මේ කර්මය කියලා කියන්නේ අපි එදිනෙදා යහපත් දේවල් කරමින් කටයුතු කරන්න ඕන. අපි පෙර කර්ම කියා ඒවා බැහැර කිරීම නොවේ. හැකිතා දුරට අපි මේ ජීවිතේ සකස් කරගෙන වීරයවන්තව උත්සාහවන්තව මේ ගමන ගියොත් එයින් සාර්ථක ප්‍රතිඵල අපට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දිනාටම මේ ධර්ම අවබෝධය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව ප්‍රකටෝයේ දාවල විමල විහාරාධිපති